හොඳයි කවුරු සාදුකාරයක් දෙන්න. ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. වාසනාවන්ත පින්වතුනි අද දවසෙත් මේ පින්වතුන් සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් සූත්‍ර ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න. පින්වතුනි සූත්‍ර දේශනා ගැන සූත්‍ර පිටකය ගැන ටිකක් මම මුලින් සඳහන් කරන්නම්. බුදුරජාණන් වහන්සේගේ දැන් අද අපි කතා කරන්නේ අංගුත්තර නිකායට අයිති දේශනාවක්. එදා අපි කතා කරේ ගිය සතියේ සංයුත්ත නිකායට අයිති දේශනාවක්. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ එදා ඒ චිතකේ ආදාහනය කරන වෙලාවේ ඒ අතර හිටිය සුබද්ද කියලා භික්ෂුවක්. දැන් භික්ෂුන් වහන්සේලා මහරහතන් වහන්සේලා අනිත්‍ය ගැන සිහි කරගෙන ලෝක ධර්මතාවය ගැන සිහි කරගෙන උන්වහන්සේලා උපේක්ෂාවෙන් ඒ සංවේද ජනක මොහොත විඳ දරාගත්තා. කෙලෙස් සහිත බොහෝ දෙනෙක් හඬා වැළපෙද්දී මේ සුබද්ද පිරිස අතරට ඇවිල්ලා කියන මොකටද මේ අඬන්නේ? මේ මහා ශ්‍රමණයාගෙන් අපි මිදුණා කියව දැන් සතුටු යල්ලා කියව. අපට දැන් මේක කැපයි මේක කැපයි කියලා නීති දාන්න කෙනෙක් නැති කියව. මේක කනට ඇහුණා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. උන්වහන්සේ වෙලාවෙම අදිටන් කරගත්තා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවත් සමගම අධර්මවාදීන් මතුවෙන්න පටන් ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ඒ ආදාහන කටයුතු අවසන් වෙනවත් සමගම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රකාශයක් කරා. භික්ෂුන් වහන්සේලා රැස් කළ මහරහතන් වහන්සේලා එකතු කරලා උන්වහන්සේ මූලිකත්වයේ අරගෙන ප්‍රකාශයක් කරා අධර්මයේ බබලන්න කලින් අධර්මවාදීන් බලවත් වෙන්න කලින් ධර්මයේ යටපත් වෙලා යන්න කලින් ධර්මවාදීන් යටපත් වෙන්න කලින් ධර්ම විනය සංගායනා කරමු කියලා. තේ තීරණේ ප්‍රතිඵලයක් හැටියට 500ක් මහරහතන් වහන්සේලා තෝරගත්තා. මුලින්ම තෝරගත්තේ 499 ආනන්දහාමුදුරු සෝවාන් වෙලා විතරයි හිටියේ. නමුත් ධර්ම සංගායනාව පැවැත්වෙන දවසේ කලින් දවසේ රාත්‍රියේ උන්වහන්සේ අරහත්ත්වයටපත් වෙලා සංගායනා සභාවට වැඩම කරා. එතකොට මම සූත්‍ර පිටකය ගැන ටිකක් කියන්නේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පුරා දේශනා කරපු සූත්‍ර දේශනාවන් 18 10000කට ආසන්න ප්‍රමාණයක් සූත්‍ර පිටකයේ තුල තිබුණා. එතකොට මේ දේශනා සියල්ල කටපාඩමින් දරාගෙන හිටියේ ආනන්ද මහරහතන් වහන්සේ. උන්වහන්සේ මුලින්ම විනය සංගායනා කරා ඊට පස්සේ තමයි සූත්‍ර සංගායනාවට යොමු වුනේ. මුලින්ම බුදුරජාණන් වහන්සේ වදාළ දීර්ඝම දේශනා කීපේ සංගායනා වුණා. දීර්ඝ දේශනා 45ක් තිබුණා. ඒවට නම් තිබ්බා දීඝ නිකාය කිය. එහෙම තමයි දීඝ නිකාය හැදුනේ. ඊළඟට දෙවනි වතාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මධ්‍යම ප්‍රමාණයේ දේශනාවන් ටික සංගායනා කරා. 152ක් දේශනා තිබුණා. ඒවට නම තිබුණා මජ්ක්‍ධිම නිකාය කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අංක වශයෙන් උසස් වෙන පිළිවෙලට වදාළ දේශනා එකතු කරා සූත්‍ර දේශනා 9800 ගාණක් තිබුණා. ඒ කියන්නේ මෙහිම අංක එකක් ගැන ඒකක නිපාතය. කොටස් දෙකක් ගැන දේශනා කරපුවා දුක නිපාතය කොටස් තුන බැගින් වදාළ දේශනා තික නිපාතය. කොටස් හතරක් චතුත්ත නිපාතය. එතකොට මේ වගේ කොටස් 5 6 7 මේ විදිහට අංක වශයෙන් ඉහළට වැඩි වෙන පිළිවෙලට විස්තර කරමින් දේශනා කරපු දේශනා 9000 ගණනක් එකතු කරා. ඒ සියල්ලම සංගායනා කළ අවසානයේවට නම තිබ්බා අංගුත්තර නිකාය කියලා. අංක වශයෙන් උසස් වෙන පිළිවෙලට වදාළ දේශනා. ඊළඟට බුදුරජාණන් වහන්සේ විශේෂ මාතෘකාවක් තේ කැටි කරපු දේශනා තිබුණා. චතුරාර්ය සත්‍ය ගැන දේශනා කරපු දේශනා ඔක්කොම එකතු කරා වෙනම ඒ මාතෘකාව යටතේ. පටිච්ච සම්පාදය ගැන දේශනා කරපු දේශනා ඒ යටතේ කැටි කරලා ගත්තා. පංච උපාදානස්කන්ධය ගැන දේශනා කරපු ඒවා ආයතන හය සත්ත බොජ්ජංග ඒ වගේම ඊර්දිපාද මේ වගේ සත්‍ය ශෝධිපාක්ෂික ධර්ම මේ ඔක්කොම යටතේ විශේෂ මාතෘකා යටතේ වෙන වෙනම දේශනා කරපු දේශනාවල් ඔක්කොම එකතු කරලා කැටි කරා. එවැනි දේශනා 8000 600 ගානක් තිබුණා. ඒ දේශනා සියල්ලටම පොදුවේ නම් තිබ්බ සංයුක්ත නිකාය කියලා. ඒතර සංයුක්ත නිකාය යටතේ සංයුක්ත නිකායේ දෙවනි කොටසේ තියෙන සම්පූර්ණයෙන්ම පටිච්ච සම්පාදක සංයුක්ත නිකාය තුනේ තියෙන පංච උපාදානස්කන්ධය ගැන සංයුක්ත නිකාය හතරේ තියෙන ආයතන හය ගැන පහේ එක පහේ දෙක කියලා පොත් දෙකක් තියෙනවා. මේ දෙකේම තියෙන සත්‍තිශෝධි පාක්ෂික ධර්ම. ඒකට මේ වගේ වෙනම විශේෂ මාතෘකාවට කැටි කරා. මේ දේශනා වලට අදාළ නැති මේ දැන් පිටක හතරයි. දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, අංගුත්තරනිකාය, සංයුත්තනිකාය. මේවට අදාළ නැති දේශනා තව ගොඩක් තිබ්බා. ගාථාවල් බුදුරජාණන් වහන්සේ ගාථා වශයෙන් වදාළ දේශනා. ඒ ගාථා ටික එකතු කරලා එකට නම තිබ්බ ධම්මපද. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ උදාන ප්‍රීති වාක්‍ය උන්වහන්සේට සතුටක් ඇති වුණාට පස්සේ යම් කිසි සිදුවීමක් මුල් කරගෙන බුදුම වින් පිට වෙච්ච ප්‍රීති වාක්‍ය. ඒවා උදාන පාළි හැටියට නම් කරා. ඊළඟ රහතන් වහන්සේලාගේ රහත් භික්ෂුණීන් වහන්සේලාගේ උදාන. ඒවා තේර තේරී ගාථා හැටියට නම් කරා. ඊළඟට තවත් විශේෂ මාතෘකා බුදුරජාණන් වහන්සේ මෙසේ වදාලා කියලා එකතු කරගත් දේශනා කුද්දක නිකාය ඇත්තේ සුත්ත නිපාතේ නමින් නම් කරා විශේෂ දේශනා. එතකොට මේ වගේ ධම්මපද උදාන ඉති උත්තක තේර තේරි ගාථා තව මනුස්ස ලෝකේ ඉඳලා පව කරලා පෙරේත ලෝකවල ඉපදිච්ච අයගේ ඒවා එකතු කරලා පීතවත් දිව්‍ය ලෝකේ ගිය දෙවිවරුන්ගේ ජීවිත කතා එකතු කරලා විමානවත්. ඒතර ওই වගේ කුද්දක පාළි මේ වගේ එකතු කරලා කොටස් 15ක් පමණ එකතු කළා. ඒ සියල්ලටම පොදුවේ නම තිබ්බ කුද්දක නිකාය කියලා. ওই විදිහට තමයි සූත්‍ර දේශනා 18000කට ආසන්න ප්‍රමාණයක් සූත්‍ර පිටකයේ තුල සංගායනා කරේ. ඉතින් ඒ උතුම් බුද්ධ දේශනා අතරින් අද අපි කතා කරන්නේ අංගුත්තර නිකායට අයිති දේශනාව. දැන් ගියේ පාර කතා කරපු දේශනාවේ නම් මතකද? අග්ගික්ඛන්දෝපම සූත්‍රය. ආදිත්ත පරයය සූත්‍ර. මම අද අග්ගිඛන්ද උපම සූත්‍රයයි ඊළඟට අනන්ත ලක්කන සූත්‍රයේ සූත්‍ර කීපයක්ම බැලුවා. එතකොට මේ අනන්ත ලක්කන එක තමයි පස්සේ කරන්න කියලා හිතුවේ. නමුත් ඒ දෙකම ටිකක් ගැඹුරුයි. අනන්ත ලක්කන සූත්‍රෙත් ගැඹුරුයි. එදා කරපු එක ගැඹුරුයි. එතකොට ආදිත්ත පරයය සූත්‍රෙත් ගැඹුරුයි. ඒ නිසා මෙලවට පරලොවට දෙකටම උපකාර වෙන ටිකක් සරල දේශනාවක් අදගත්තා. වියංගපජ්ජ සූත්‍රය සම්පූර්ණයෙන් අහලා තියෙනවද? සාමාන්‍යයෙන් අහලා ඇති. මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ මෙලවටත් පරලොවටත් දෙකටම උපකාර වෙන විදිහේ ධර්ම කොටස් දේශනා කරලා තියෙනවා. මේ දේශනාව කරන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කෝලිය ජනපදයේ කක්කරපත්ත කියන කෝලියන්ගේ නියම් ගමක. ඒ කාලේ බුදුරජාණන් වහන්සේව හම්බෙන්න ආවා. ඒ ගමේ උන්වහන්සේ වැඩ සිටිදී දීඝජානු කියලා කෝලිය පුත්‍රයෙක්. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පස්සෙක වැඩසි. මොකද්ද මේ එකත් පස්සෙක ඉන්නවා කියන්නේ? බුද්ධ ගෞරවය නිසා බුදුරජාණන් වහන්සේට වන්දනා කළ කිලින්ම වාඩි වෙන්නේ නැහැ. උන්වහන්සේට ටිකක් පැත්තකට වෙන්න වාඩි වෙනවා. එතකොට එකත් පස්සෙක වැඩ සිටි. වාඩි වෙලා මේ දීගජාන වහනවා ස්වාමීන් වහන්සේ වහන්සේ මම කාම භෝගී ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක්. මට අමුදරුවන් ඉන්නවා. ඒ අය මම පෝෂණය කරනවා. කසීසලු පුරවනවා. සුවඳ විලවුන් රන් රිදී මුතු මැණික් පරිහරණය කරනවා. ගිහි ශ්‍රාවකෙගේ ජීවිතේ ගත කරන හැටි කියනවට අඹු දරුවෝ ඉන්නවා රන් රිදී මුතු මැණික් පරිහරණය කරන කාමභෝගී ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක්. ස්වාමීනි ඒ නිසා මට මෙලවත් පරලවත් දෙකේම යහපත පිණිස හේතු වෙන දේශනාවක් කරන්නයි කියන්නේ. එකපාරට පරලවටම ඉලක්ක කරලා ගැඹුරු බණක් අමාරුයි. එතකොට එයා ගිහි ජීවිතයක් ගත කරන දරුමල්ලු පෝෂණය කරගෙන රැකී ආරක්ෂාවල් කරගෙන කාමභෝගී ජීවිතයක් ගත කරන කෙනෙක්. ඒ නිසා දීගජානු බලාපොරොත්තු වුණා බුදුරජාණන් වහන්සේගෙන් යාවේ ගිහි ජීවිතේ මෙලව ජීවිතෙත් සාර්ථක කරගන්නේ කොහොමද කියලා ධර්මානුකූල උපදේශක්. මෙලවට. ඒ වගේම පරලවට දෙකටම උපකාර වන උපදේශක් බලාපොරොත්තු වුණා බුදුරජාණන් වහන්සේ ඒ ඉල්ලීමට අනුව බුදුරජාණන් වහන්සේ මුලින්ම පෙන්වලා දෙනවා වියග්ගපච්ච කියලා බුදුරජාණන් වහන්සේ උට කතා කරනවා. කතා කරලා කියනවා චත්තාරෝ මේ වියග්ගපච්ච ධම්මා කුල පුත්තස්ස දිට්ඨ ධම්ම හිතාය සංවත්තන්ති. මෙලව යහපත පිණිස හේතු වෙන කරුණු හතරක් තියෙනවා. දිට්ඨ ධම්ම සුඛාය මෙලව සැප පිණිසත් මෙලව යහපත පිණිසත් හේතු වෙන කරුණු හතරක් තියෙනවා. කතමේ චත්තාර මොනවද මේ හතර? උත්ථාන සම්පදා පළවෙනි එක තමයි උත්සාහෙන් නැගී සිටින්න කියනවා. ඔන්න මෙලව යහපතට උපකාර වෙන දේ උත්සාහයෙන් හරි හම්බ කරගෙන උත්සාහයෙන් නැගී සිටින්නේ කියනවා. ආරක්ක සම්පදා හම්බ කරගත්ත දේ රැකගන්න කියන ආරක්ෂා කරගන්න කියන මෙලොව යහපතට තුන්වෙනි එක කල්යාණ මිත්‍රතා කල්යාණ මිත්‍රයන්ව ඇසුරට ගන්න කියන සමජීවි කතා ආදායමට ගැළපෙන වියදම් හටාවකට පුරුදු වෙන්න කියන. මේ කරුණ හතර බුදුරජාණන් වහන්සේ මෙලව ජීවිතයේ මෙලව සැප පිණිස මෙලව ආර්ථික දියුණුව තමන්ගේ ගිහි ජීවිතයේ දියුණු කරගන්න පෙන්වලා දෙනවා. දැන් අපි මේක බලමු විස්තර වශයෙන්. බුදුරජාණන් වහන්සේ විස්තර කරන කතමාච වියග්ගපජ්ජ උත්හාන සම්පදා වියග්ගපජ්ජ මේ උත්හාන සම්පදා උත්සාහයෙන් හම්බ කරගෙන උත්සාහයෙන් නැගී සිටිනවා කියන්නේ මොකද්ද? වියග්ගපජ්ජ යම් කිසි කුල පුත්‍රයෙක් යම් රැකියාවක යෙදෙනවා. යම් දහඩිය වගුරු වල දුක් විඳලා යම් රැකියාවක් කරනවා. ඒ රැකියාව ටික විස්තර කරනවා. යදි කසියයි මොකද්ද? කසිය කුබෙරක් කියනවා. කසියා කියන්නේ කුසි කර්මය එක්ක කුසි කර්මයේ දෙනවා යදි වාණිච්ඡාය මෙලහිල දාමක් ව්‍යාපාරයක් කරන යදි ගෝරක්කේන ගව පාලනයක් එක්ක සත්ත්ව පාලනයක ගව පාලනයක යෙදෙනවා යදි රාජපෝරි සේ රාජ්‍ය සේවයක යෙදෙනවා යදි සිප්පඤ්ඤතරේන ශිල්ප ශාස්ත්‍ර උගන්වනවා. ඒ කියන්නේ ගුරු වෘත්තියක්. එක කාට හරි උගන්වනවා ගුරු වෘත්තියක්. Tamange යම් කිසි දක්ෂතාවයකින් උගන්වනවා. එතකොට මේ වගේ මොකක් හෝ Taman එක්ක කෘෂිකර්මයක් එක්ක වෙලහිලදාමක් ව්‍යාපාරයක් සත්ත්ව පාලනයක් එක්ක රාජ්‍ය සේවයක් එක්ක මොකක් හෝ පෞද්ගලික Tamange තියෙන ශිල්ප ශාස්ත්‍රයක් උගන්වලා මොනවා හරි Taman දහඩිය වගුරුවල යම් කිසි ආදායමක් උපේ ගන්න යම් ව්‍යාපාරයක යෙදෙනවා. රස්සාවක් කරනවා. ඒ තුල බුදුරජාණන් වහන්සේ පිනවත් තත්ත දක්ඛෝ හෝති. එයා ඒ රක්ෂාව තුල තමන් කරන රැකියාව තුල දක්ෂයෙක් බවට පත් වෙන්නට ඕනේ. අනලසෝ කම්මැලියෙක් නොවිය යුතුයි. තට්ඨුපාය විමර්ශාය සමන්නාගතෝ. ඒ මොකද්ද? උපාය සීලී නුවණකින් යුක්ත වෙන්න කියන්නේ. ඒ කියන්නේ ඒක විස්තර කරනවා විමර්ශන සීලේ නුවණ කියන කටුවා විස්තර කරනවා. එයා නිතර හොයලා බලන්න කියනවා තමන්ගේ රැකියාව තුළ කොහොමද දිනුව කරා යන්නේ කියලා. අපි කියන්නේ රිසර්ච් කරනවා කියලා. කොහොමද එයා මේ රැකියාව ඉදිරියට දිනුව කරා යන්නේ මේ රැකියාව කොහොමද අනාගතේ තවත් දිනු කරගන්නේ කියලා නිතර නිතර ඒ ගැන උපාය සීලේ නුවණකින් අනාගත ආයෝජනයන් ගැන අනාගතේ කොහොමද මේක දියුණු කරගන්නේ කොහොමද ඉස්සරහට ගෙනියන්නේ තවත් මේක විශාල කරගන්නේ කොහොමද නිතර උපායශීලී නොවනකින් ඒ රැකියාව ගැන හිතන්නේ කියන්නේ අලංකාතුන් අලං සංවිධාතු මන කලමනාකරණයක් මැනේජ්මන්ට් එකක් හොඳ පවත්ව ගන්න කිය. අයං උච්චති වියග්ගපජ්ජ උත්තාන සම්පදා. ඒක තමයි කියන උත්සාහයෙන් හම්බ කරගෙන උත්සාහයෙන් නැගී සිටින ක්‍රමය. එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේ ගිහි ශ්‍රාවකයන්ට තමන් කරන රැකියාව තුළ ආර්ථික දියුණුව කරා යන්න හම්බ කරගන්න උපදෙස් දෙනවා. තමන් කරන්නේ මොකද්ද රැකියාව? ඒ ඕනම රැකියාවක් තුළ දක්ෂයෙක් වෙන්න, කම්මැලියෙක් වෙන්න එපා අනලසෝ. තත්ත්වපාය විමර්ශය සම්පාය සීල නුවණකින් ඒ ගැන නිතර නිතර කල්පනා කරමින් දියුණුව කරා යන නව සොයා ගැනීම කරමින් උත්සාහ ගන්නවා. මනා කළමනාකරණයක් පවත්ව ගන්න ඒ තුල ඔන්න උත්සාහයෙන් හම්බ කරගන්න පුළුවන් ඔන්න පළවෙනි එක. දෙවැනි එක බුදුරජාණන් වහන්සේ වදාලා කතමාච වියග්ග පඤ්ච ආරක්ක සම්පදා වියග්ග පඤ්ච ආරක්ක සම්පදා කියන්නේ මොකක්ද? දෙවැනි කාරණේ. ඔන්න කෙනෙක් උත්සාහයෙන් මේ වගේ හම්බ කරගන්නවා. උත්සාහයෙන් බාහා බල ಪರಿචිතා සීදු වක්කිත්තා ඒකේ දහඩිය වගුරුවල තමන්ගේ කය වෙහිසවල දුක් විඳලා යමක් හම්බ කරගන්න. දැන් මේක ආරක්ෂා කරගන්න ඕනේ. ආරක්කේන බුද්ධියා සම්පාදේති. කාගෙන්ද ආරක්ෂා කරගන්නේ? රාජානෝ හරිය. රජවරුන්ගෙන් ආරක්ෂා කරගන්න ඕනේ ඇයි? පොඩ්ඩක් නම් රාජසන්තක කරන්න බෑද? පුළුවන්. කෝටි ගණන් දේපල එක රැයින් රාජසන්තක කරලා රජතුමාට අත් කරගන්න පුළුවන්. එතකොට ඒ නිසා ඒව හරියට බදු ගෙවල හරියට ඒව පවත්වාගෙන ගියේ නැත්නම් රජතුමාට අත් කරගන්න පුළුවන්. ඒ නිසා ඒවෙන් ආරක්ෂා කරගන්න ඕන. චෝරෝ හරිය හොරුන්ගෙන් රැක ගන්න ඕන. සොර විපත් වලින් ආරක්ෂා කරගන්න අග්ගි ගින්නෙන් ආරක්ෂා කරගන්න ඕනේ. ඒ වගේ ගින්නෙන් සුලගෙන් ඒ වගේ ස්වභාවික විපත් වලින් ආරක්ෂා කරගන්න ඕන. ඊළඟට අමාරුම දේ තමයි න අප්‍යාදායාදා හරේය. තමන් අකමැති තමන්ගේ හතුරන්ගේ අතට දීපොළපත් වෙන්නේ නැති වෙන්න ආරක්ෂා කරගන්න ඕන. දැන් රජවරු ගත්තත් ඉවසන්න පුළුවන් තරහකාරයෙක් අයිති කරගත්තොත් ඒක ඊට වඩා අමාරුයිනේ. ඒකත් බුදුරජාණන් වහන්සේ කියනවා ඒ නිසා තමන්ගේ හතුරන්ගේ අතටපත් වෙන්න ඉඩ තියන්නත් එපා කියනවා. ඉන්න ඕන තරම් සහෝදරයෝ අතර උනත් ඉඩ කඩන්වත් කරගන්න, ව්‍යාපාරත් කරගන්න. සමහරට නුයේ කුමන්ත්‍රණ කරලා ඒව අල්ලගන්න උත්සාහ කරනවා. එතකොට ඒ වගේ දැන් තමන්ගේ දෙයක් එහෙම තමන් දුක් මහන්සියලා හම්බ කරගත්ත දෙයක් අපි හිතමු කවුරු හරි කුමන්ත්‍රණයක් යොදලා තමන්ගේ මොනවා හරි ක්‍රමයකින් ඒක අයිති කරගත්ත නඩු කියලා හරි. තමන්ගේ දුර්වලතාවයක් තිබ්බ නිසා. ඊට පස්සේ තමන්ට පුළුවන් ද මෙලවයි පරලොවයි දියුණුව පිණිස ධර්මයක් දියුණු කරගෙන ඉන්නේ සමහර ලාවට. බෑ. ඒ තුලම පසුතැවෙනවා මං හම්බ කරගත්ත දේවල් මං ගොඩනගපු ව්‍යාපාර අරන් අරුන් දැන් හොදට ඒව සැප විඳිනවා. ඔහොම හිත හිත දුක් වෙන මිනිස්සු නැද්ද? ඉන්න අනන්තවත් ඉන්න ඊට පස්සේ මේ මිනිස්සුන්ට යද යද ජීවිත කාලෙම අකුසල රැස් කර කර ඉන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා Taman දුක් විඳලා යමක් හම්බ කරගත්තට පස්සේ ඒක ආරක්ෂා කරගන්න. ඒ නිසා Tamanගේ හම්බ කරගත්ත ධනෙ ආරක්ෂා කර ගැනීම පිණිස හොඳ නුවණකින් එක්ක ඒ රජවරුන්ට අයිති නොවන විදිහට හොරුන්ට ගන්න බැරි වෙන විදිහට ගින්නෙන් ආදී ස්වභාවික විපත් වලින් හානි නොවන විදිහට හතුරුන්ගේ අතටපත් නොවන විදිහට ඊට තියෙන යම් කිසි හානිදායක වෙන ක්‍රමයක් තියෙනවා නම් ඒ සියල්ල ආරක්ෂා කරගෙන තමන්ගේ ධනය රැකගන්නේ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වන වියග්ගපජ්ජ තවත් කාරණයක් තියෙනවා මෙලව දියුණුවට උපකාර ඒ තමයි කිව්ව කල්යාණ මිත්‍රතා. කවුද මේ කල්යාණ මිත්‍රයා කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා යා සද්ධා සම්පන්නෝ සීල සම්පන්නෝ ඡාග සම්පන්නෝ ප්‍රඥා සම්පන්නෝ අන්න තමන් ඇසුරු කරන්න ඕන තමන් දුක් මහන්සියලා හරි හම්බ කරනවා නම් ඒව ආරක්ෂා කරගන්නවා නම් ඒ මෙලව හම්බ කරගන්න ධනෙ රැක ගන්න තවත් උපකාර වෙනවා කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම. තමන් ඇසුරට ගන්න ඕනේ හිතවත් කරගන්න ඕනේ නෑදෑකම් වේවා යාළු මිත්‍රකම් වේවා හිතවත්කම් වේවා පවත්වන්න ඕනේ. කල්යාණ මිත්‍රයන් එක්ක සද්ධාව තියෙන පුද්ගලයන් ඇසුරු කරන්න දුස්සීල පුද්ගලෝ ඇසුරු කරන්න ගියොත් මොකද වෙන්නේ? මේ බද්දෝ එක එකතු වුණොත්, සූදුකාරයෙක් එකතු වුණොත්, සල්ලාල පුද්ගලයන්ව හිතවත් කරගත්තොත් මොකද වෙන්නේ? අර ධනෙ ඔක්කොම විනාශ වෙලා යනවා. ඒ නිසා සද්ධා සම්පන්න, සීල සම්පන්න, ඊළඟට ත්‍යාග සම්පන්න. ඒවායේ යථාර්ථයේ නුවණින් විමසලා අතහරින්න පුළුවන්. Taman ආය ආයමත් Tamanට මේවා ලැබෙන්නේ පිනක් නිසා Tamanට. නැත්නම් කොච්චර දුක් විඳලා සමහරු ඉන්නවා මොන දේ පටන් ගත්තත් හරියනවද? නෑ. පෙර පිනක් නිසා Tamanට යමක් ලැබෙන්නේ. එතකොට ඒක වටහා ගත්ත කෙනා Taman හම්බ කරගන්න දෙයින් දන් පෑන් දෙනවා. තව තවත් පින් දහම් රැස් කරගන්න. එතකොට යතහැරීම, දන් දීම, ත්‍යාගයේ පුරුදු කරපු කෙනාට තමයි ඒ වගේ ලැබීමක් තියෙන. එතකොට එයා ඒක හඳුනගෙන තව තවත් පින් දහම් කරන්න දන් පෑන් දෙන්න පෙළඹෙනවා. ඊළඟට ප්‍රඥා සම්පන්නයි. භාවනා කරනවා ධර්මයෙන් නුවණින් විමසනවා. ඒකට ඒ වගේ කල්යාණ මිත්‍රයන්ව ඇසුරට ගන්න කියනවා. මෙලව ආර්ථික දියුණුව පිණිස මෙලව සැප පිණිස. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ඒ විතරක් නෙවෙයි වියග්ගපජ තවත් කාරණයක් තියෙනවා. දැන් කොච්චර දුක් මහන්සි වෙලා හම්බ කරා ඒ හම්බ කරන ධනය විනාශ නොවෙන්න දැන් ව්‍යාපාර විනාශ නොවෙන්න රජවරුන්ට අයිති නොවන විදිහට ගින්නෙන් සොර සතුරන්ගෙන් ආරක්ෂා කරගත්තා. කල්යාණ මිත්‍ර ඇසුරු කරත් තමන්ගේ වියදම් පාලනය කරගන්න ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා කතමාච වියක්කපජ්ජ සමජීවිකතා කොහොමද මේ ආදායමට ගැළපෙන වියදම් රටාවකට පුරුදු වෙනවා කියන්නේ. ඉද වියග්ගපජ්ජ කුල පුත්තා අයංච භෝගාණං විදිත්වා තමන්ගේ ආදායම ගැන දැනගන්නට උන් තමන්ට කොහොමද ආදායම ලැබෙන්නේ මට ලැබෙන ආදායම කොච්චරයිද කියලා එයා හොඳ අවබෝධයක් ඉන්න අය අයංච වයංච බෝධානං විදිත්වා තමන්ගේ වියදම් රටාවන් කොහොමද කියලා එයා හොඳට කල්මනාකරණය කරගන්න ඕන අයවැය හොඳට පවත්ව ගන්න ඕනේ තමන්ට ආදායමට ගැළපෙන වියදම් රටාවකට පුරුදු වෙමින් සම ජීවිකම් කප්පේති සම ජීවන රටාවකට පුරුදු වෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරනවා ඒ කාලේ සමහර පුද්ගලයෝ හිටියා කියනවා ඒ වගේ දුක් පාන්සියලා හම්බ කරනවා. හම්බ කරන දේ විනාශ නොවෙන්න සොර සතුරන්ගෙන් රැක ගන්නත් මහන්සි වෙනවා. යහපත් ජීවන රටාවක්, කල්යාණ මිත්‍ර ඇසුරු කරනවා නමුත් තමන්ගේ ආදායමට ගැලපෙන වියදමක් පවත්ව ගන්න පුළුවන්කමක් නැහැ. ඒ අය තමන්ට ලැබෙන ආදායමට වැඩිය විශාල වියදම් රටාවන්ට පුරුදු වෙලා ලොකුවට වියදම් කරන්න කියලා අන්තිමට ඒ සියල්ල විනාශ කරගන්න. ඒ වගේ අය දැක්කට පස්සේ ඉස්සර මිනිස්සු කිව්වේ මුන් හරියට දිමුල් කෑ වගේ උනේ හම්බ කරගත්ත දේ විනාශ වෙලා ගියා කියලා මිනිස්සු ඒ අය දිහා බල්ලා නිඳා කරයි කියනවා. ඒකට ඒ කාලේ කිව්වේ එහෙම දිමුල් කෑ වගේ වුණා කියලා. ඒ නිසා තමන්ගේ ආදායමට ගැලපෙන වියදම් රටාවක් පුරුදු වෙන්න. මෙහෙනම් කොහොමද දන්නේ ආදායමට ගැලපෙන වියදම් රටාව? ලංකාවේ නම් ගම්මානවල නම් ඕන තරම් අත්දැකීම් තියෙනවා. සමහරු ඉන්නවා ඔන්න අහල පහල දරුවෙක්ගේ ඔන්න දැන් වෙඩින් එකක් ලොකුවට කරනවා. දැන් ඒක දැන් ඉදර ගන්නත් බෑනේ. දැන් ළඟ රිස්ලොට් එකක් අරගෙන දැන් අර ගෲප් එකක් ගෙනල්ලා බෝතල් ගෙනල්ලා ඩිගානටලා උඩ දවස බීලා දැන් මේක කරනවා. මෙහා පැත්තේ ගෙදර මිනිස්සුන් කල්පනා කරනවා ඊටත් වැඩිය ලොකුවට කරන්න අපේ ළමයාගේ. දැන් තමන්ගේ ආදායමට ගැලපෙන වියදමක් නෙමෙයි. වත්තේ තියෙන කොස් ගස් දෙක තුනක් කපලා විකුණනවා. ගේතු ගස් තියෙනවා අන්තිමට. දැන් ලොකුවට වෙඩින් එක කරනවා. අන්තිමට මොකද වෙන්නේ ටික දවසක් යනකොට තමන්ගේ ආදායමට ගැලපෙන වියදමක් නැහැ. රටට පේන ලොකුවට වියදම් කරලා කරනවා ණය වෙනවා. අන්තිමට හනේ වෙනදා මාළු තුන හතරක් එක බත් කෑව දැන් එක මාළුවයි බතයි. කොහොම වෙච්චයි නැද්ද? දැන් රැය තිස්සේ නිින්ද යන්නේ නැහැ හැරිලා. දැන් පොලි කාලේ එනකොට හැංගෙන්න ඕනේ. ඔය වගේ විනාශ වෙලා යනවා Tamanට ආදායමට ගැලපෙන වියදම් රටාවකට පුරුදුුනේ නැත්නම්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා වියග්ගපජ්ජ මේ හම්බ කරන ධනය වේගෙන් විනාශ වෙලා යන අපාය මුඛ හතරක් තියෙනවා කියලා. ඒක බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවකට කියනවා දැන් විශාල තටාකයක් තිර ජලාශයක් වගේ වතුර රැස් කරලා. මේ ජලාශේ වාන් දොරටු හතරක් තියෙනවා. එතකොට මේ ජලාශයට වතුර හොඳට රැස් කරලා ජලාශය පුරවගත්ත කෙනෙක් එක වාන්දොරටුවක් අරිනවා. එතකොට මොකද වෙන්නේ? අර ජලයේ ටික ඒකේ එළියට යනවා. වාන්දොරටු දෙකක් අරිනවා. ඊටත් වඩා වේගෙන් අර ජලයේ ටික හිඳිලා යනවා. වාන්දොරටු තුනක් මාරිනවා. ඊටත් වඩා වේගෙන් හිඳිනවා. හතර මෑරියොත් වේගෙන් හිඳිලා යනවා. බුදුරජාණන් වහන්සේ වදාළ අන්නේ වගේ තමයි දුක් මහන්සි වෙලා හම්බ කරගත්ත ධනය වේගෙන් හිඳිලා විනාශ වෙලා යන අපාය මුඛ හතරයි කියන්නේ. එකක් තමයි ඉත්ති දුත්තෝ, ඉස්ත්‍රී ලෝකම. සුරා දුත්තෝ, බේබදුකම. ඊළඟට අක්ඛ දුත්තෝ. ඒ මොකද්ද? සූදුව. ඊළඟට පාප මිත්‍රයා. උකට ඔන්න ඔය හතර. ඉස්ත්‍රී ලෝකමයි, සුරා ලෝකමයි, සූදුවයි, පාප මිත්‍රයයි. ඔන්න ඔය හතරට අහු වුණොත් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා අර ජලාශේ කැටි කරගත්ත වතුර එකතු කරගත්ත වතුර වාන්දුරටු හතර ඇරියට පස්සේ වේගෙන් හිඳලා යනවා වගේ මේ හතරෙන් එකකට හෝ හතරටම කොටු වුණොත් වෙන්නේ අපාය මුඛ හතරක් වේගෙන් හම්බ කරගත්ත දේවල් විනාශ වෙලා මෙලව සියලු දේවල් විනාශ වෙලා විනාශේ කරාම යනවා කියලා පෙන්නලා දෙයි. දැන් මේව ගලපලා බලන්න ඕනේ. ඉස්ත්‍රී ලෝකක් නිසා විනාශ වෙච්ච අය. ඕන තරම් ඇති අත්දැකීම් සමාජي දන්න අය. ඒකට කෝටිපති වැටියට හම්බ කරලා දුක් විඳලා හම්බ කරලා අන්තිමට විනාශ වෙලා යනවා. බේබදුකම් නිසා විනාශ වෙච්ච අය. සමහර මත් කුඩු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා විනාශ වෙච්ච අය. බලන්න එක සිදුවීමක් ලංකාවේ දැන් මම ඉන්න මාස 6කට විතර කලින් වෙච්ච දෙයක්. එක ගුරුවරියක් දුරකථනයෙන් කතා කරලා ඉවර වෙලා හාමුදුරු හම්බෙන්න ඉන්න ඕනේ පුතත් එක්ක කියලා පස් මං ඉන්න තැනට වැඩි එන්න දෙන්නේ නැහැ මං කාටවත්. එහෙම වුණොත් නිතරම පිටිස පිරෙනවා. පස්සේ මං කිව්වා මං එහෙම කාටවත් එන්න දෙන්නේ නැහැ කියලා. පස්සේ ආයෙ සැරෙන් සැරේ කතා කරලා කතා කරලා පස්සේ මං ටෙලිෆෝන් එකට ගිහින් ඇහුවා මොකද්ද කියලා. අඬනවා අඬනවා පුතා බේරලා දෙන්න කියලා. පස්සේ ගුරුවරියක් දැන් මොකද වෙලා තියෙන්නේ මීට අවුරුදු 4කට විතර කලින් පුතා කුඩු වලට පෙළපිලා. එකම දරුවයි කිව ඉන්නේ. දැන් බලන්න ගුරුවරියගේ තියෙන ඕඩකම දැනගනි දැන් නෑ දෑයෝ දැනගනි ඊට පස්සේ ලැජ්ජයි ඊට පස්සේ හොරකම් කරයි සල්ලි දුන්න නැත්නම් හොරකමට පෙළඹේ කියලා මේ අම්මා අර පුතාට කුඩු ගහන්න සල්ලි දීලා ගුරුවරිය දවසකට රුපියල් 1000ක් විතර ඕන කුඩු වලට දැන් දීලා දැන් කොහොම දීලා බේරෙන්න පුළුවන්ද දැන් ඒක දීලා දීලා දැන් මදි දැන් අවුරුදු දෙකක් තිස්සේ දුන්න දැන් චේසතුම ඉවරයි ඉඩනුත් එක්ක දැන් ගෙදර තියෙන ඒවත් ගියා දැන් සල්ලිත් නැහැ දෙන්න දැන් නවත්ත ගන්න බෑ දැන් තමයි ආනන්දුර මතක් කෙනෙක් කියන්නේ එතකොට බලන්න මේ සුරා දූතේ නිසා විනාශ වෙලා යන හැටි ඊළඟට සූදුව නිසා කැසිනෝ ඔය ආස්තරීස් සමහර කෝටිපති වැදගෙන වැටෙන්නේ නැද්ද එක රැයෙන් පරදිනවා. කෝටි ගණන්. අන්තිමට මහා පාරට වැටෙනවා. ඊළඟට පාප මිත්‍ර ඇසුර. එතකොට මේ හතර නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මිලව හම්බ කරන සියලු ධනෙ විනාශ වෙලා යනවා. උන් ওই ටික බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඒ නිසා මෙලව දිනුව පිණිස අර ආරක්ක සම්පදා ඇති කරගත් උත්හාන සම්පදා උත්සාහයෙන් හම්බ කරගත්තදී ආරක්ක සම්පදා දුක් මහන්සියලා ඒක ආරක්ෂා කරගන්න ගමන් කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන ගමන් ආදායමට ගැළපෙන වියදම් රටාවකට පුරුදු වෙන ගමන් ඔන්න ඔය හතරින්ම වළකින්න කියනවා. ඉස්ත්‍රීලෝකම නැති කරගන්න කියනවා. බේබදුකම් සුරා ලෝකම නැති කරගන්න කියනවා. සූදුවට ඇබ්බැහි වෙන්න එපා කියන ඒවා නැති කරගන්න කියනවා. කල්යාණ මිත්‍රයන් ඇසුරටම ගන්න කියනවා. පාප මිත්‍රයන්ගෙන් අයින් වෙන්න කියනවා. මේ විදිහට ගිහි ජීවිතයේ තුල ගත කරනවා නම් බුදුරජාණන් වහන්සේ වදාලා යා ඒකාන්තයෙන්ම මෙලව දියුණුව කරා යනවා. මෙලව ආර්ථික වශයෙන් මෙලව දියුණු වෙනවා. එයා හම්බ කරදී බොහොම සතුටින් පරිහරණය කරමින් ගිහි ජීවිතයේ තුල සතුටින් ජීවත් ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ වියග්ග පුජ්‍ය වියග්ග පච්චේ තවත් හතරක් තියෙනවා පරලොවට. දැන් කලින් හතර මෙලොවට. තව කරුණු හතරක් තියෙනවා. මේ හතරම හරලව යහපත පිණිස සම්පරාය හිතාය සංවත්තන්ති සම්පරාය සුඛාය සංවත්තන්ති මෙලව හිත පිණිසත් පරලව හිත පිණිසත් පරලව සැප පිණිසත් හේතුයි. ඒ තමයි පළවෙනි එක සද්ධා සම්පදා. මොන පරලව යහපත පිණිස සද්ධා සම්පදාව ඇති කරගන්නේ කියන. සීල සම්පදා. සීලේ දියුණු කරගන්න කියන. ඡාග සම්පදා. අතහැරීම පුරුදු කරන්න කියන ජීවිතේ ප්‍රඥා සම්පදා ප්‍රඥාව දියුණු කරගන්න කියලා. දැන් අපි බලමු මේවා එකින් එක. සද්ධා සම්පදා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා සද්ධාව කියන්නේ මොකද්ද? ඒ තමයි සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ අදහා ගැනීමයි කියන සද්ධා. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුදෝ මේ විදිහට බුදුරජාණන් වහන්සේව අවබෝධයෙන්ම ಗುಣ දැනගෙන පැහැදීමයි කියන සද්ධා සම්පදාවට අයිති වෙන. දැන් අපි සාමාන්‍යයෙන් බලන අරහන් කියන්නේ මොකද්ද? ඒකේ තේරුම බුදුරජාණන් වහන්සේ රාග දේශ මොහ ආදී සියලු කෙලෙසුන් ප්‍රහාණය කරපු කෙනෙක්. ඊළඟට රහසින්වත් පව කරපු කෙනෙක් නෙමෙයි. ඊළඟට දෙව් මිනිස් ලෝකයාගේ ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජා ආදී සියලු පූජාවන්ට පුද පූජාවන්ට සුදුසු වෙන ಗುಣධර්ම ඇති කෙරේ. ඒ නිසා උන්වහන්සේට කියන අරහං. සම්මා සම්බුද්දයි කිය. ගුරුවරයෙක්ගේ උපදේශ නැතුව. දැන් අපිට නම් පොත්පත් තියෙනවා ගුරුවරු ඉන්නවා මොනවා හෝ කොහෙන් හරි පොතකින් හරි කියවල ත්‍රිපිටකයක් හරි තියෙනවා. අපි ධර්මයේ හොයාගන්න. නමුත් උන්වහන්සේට ගුරුවරයෙක් හිටියේ නැහැ. නිවන් මඟ පෙන්ලා දෙන්න. දැන් ආලාර කාලා මුද්දකරාපත්ත ළඟට ගියට ඒ අයගෙන් නිවන් මඟ ලැබුණේ නැහැ. තමන් වහන්සේ විසින්ම ඒ ආර්ය ශ්‍රායික මාර්ගය හොයාගෙන ඒ නිවන් මගේ ගමන් කරලා කිසිම ගුරුවරයෙක්ගේ උපදේශයක් නැතුව තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරේ. ඒ නිසා උන්වහන්සේට කියනවා සම්මා සම්බුද්ධ. විඥා චරණ සම්පන්න. විඥා කියන්නේ උන්වහන්සේ තුල තිබ්බ අවබෝධය. චරණ කියන්නේ සිල්වත්කම. අවබෝධයට ගැළපෙන සිල්වත් ජීවිතයක් ගත කළා. සාමාන්‍යයෙන් අවබෝධය කියන ගත්තදී බුදුරජාණන් වහන්සේගේ අවබෝධඥාන ගණනාවක් කතා කරන අෂ්ට විද්‍යා හැටියට. පුබ්බේ නිවාසානුස්සති ඥානය උන්වහන්සේට පෙර ජීවිත බලන්න පුළුවන්. කල්ප ගණන් සංවට්ට ඉවත් කල්ප ගණන්. චතුූපපාත කෙනෙක් මැරුණාම දැන් අපිට කෙනෙක් මැරුණාට පස්සේ අපි වෛද්‍යවරයෙක් මොකද කරන්නේ? එයාගේ නාඩි වැටෙන එක නතර වෙනවා. ඇඟ සීතල වෙලා ඒ වගේ ස්වභාවයක් තුළ එයා මැරුණා කියලා නිගමනය කරනවා. කායිකව එයාගේ ශරීරේ අර තේජෝ ධාතුව ඉවත් වෙලා සීතල වෙලා කායිකව කය ක්‍රියාවිරහිත වීම තමයි අපි මරුණා කියලා සලකන්නේ. නමුත් අප කාටවත් පේනවද යාගේ විඥානේ චුත උනේ කොහොමද? පිළිසිඳ ගත්තේ කොහෙද දකින්නවද? නැහැ. අන්න චුදූපපාත ඥානය ඇති කරගත්ත කෙනා කර්මානුරූපව එයාගේ මනස එයාගේ විඥානේ චුත වෙලා උපත කරා යන ආකාරය දකින්න පුළුවන්. ඊළඟට ආසවක්ඛ ඥානි Taman තුල සියලු කෙලෙසුන් ප්‍රහාණය වුණා කියන අවබෝධය තියෙනවා. දිබ්බ චක්කු දුර ඈත තියෙන දේවල් දකින්න පුළුවන් දිවසක් තියෙනවා. දිබ්බ සෝත Tamanගේ කනේ ඈත තියෙන ශබ්ද අහන්න පුළුවන්. පරචිත්ත විඥාන තව කෙනෙක්ගේ හිත කියවන්න පුළුවන්. සිතවිලි දැනගන්න පුළුවන්. ඊළුදි විද ඥාන. නොයි ඊළුදි ප්‍රාතිහාර පාන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥාන. බුදුරජාණන් වහන්සේ කියනවා ඒ ඒ අයගේ ධර්මයේ අවබෝධ කරගැනීමේ හැකියාව දැකීමේ නුවණක්. ඔහු දැක්ක ගමන් බුදුරජාණන් වහන්සේ දන්නවා මේ කෙනාට මේ විදිහට ධර්මයේ දේශනා කළොත් හරියි. මේ කෙනාට මේ විදිහට දේශනා කරොත් හරි. ඒ නෝන රහතන් වහන්සේ කෙනෙකුටවත් නැහැ. දැන් බලන්න මහා පන්තක මහරහතන් වහන්සේ රහත් පිටා. නමුත් Tamange මල්ලිට කිව්ව සිරුර වැල්ල ගෙදර යන්න කියලා. ගාතාවක්වත් පාඩම් හිටින්නේ නැත්නම්. චුල්ල පන්තක හාමුදුරලට. ගාතාවක්වත් පාඩම් හිටින්නේ නැහැ. කිව්ව ඔබ වහන්සේට අමාරුයි නම් මේ මහානකම කරන්න ගාතාවක්වත් පාඩම් හිටින්නේ නැත්නම් යන්න කිව්වා. ගිහින් අඬා හිටිය එළියට ගිහලා සිවුරු අරින්න නැතු. බුදුරජාණන් වහන්සේ අඬ ගහගෙන දැකලා. ඇහුවා මොකද මේ දුක් වෙන්නේ? ඊපස්සේ කිව්වා මෙහෙම අයියා සිවුරු ඇල්ලලා යන්න කිව්වයි. බුදුරජාණන් වහන්සේ ඒක ලස්සන දේශනාවේ තියෙන බුදුරජාණන් වහන්සේ අහනවා චුල්ලපන්තක මේ බුද්ධ ශාසනයේ මහා පන්තක හඳුරන්නේ නෙමෙයි කියලා. ඒ නිසා තථාගතයන් වහන්සේගෙන් ඇවිල්ලා අහන්න තිබ්බා කියලා. බුදුරජාණන් වහන්සේ මොකද කරේ? අර එක ගාථාවක්වත් මතක හිටින් නැති කෙනාගේ ඉන්ද්‍රිය ධර්මයන් දිහා බැලුවා. කොහොමද මේ කෙනාව නිවන් අවබෝධය කරා අරගෙන යන්නේ? බුදුරජාණන් වහන්සේ දා ඊටාම පිරිසිදු රෙදි කඩක් අතට දීලා කියන මේක රජෝහරණම් කියලා විතරක් සිහි කරමින් හොඳට මේක පිරිමදින්න කියලා. එදා බුදුරජාණන් වහන්සේ ඒ ජීව කඹවණේ තමයි එදා භික්ෂුන් වහන්සේලා සමග වැඩ සිටි අනෙක් සියලුම ස්වාමින් වහන්සේලාත් එක්ක ජීවකගේ ගෙදර දානෙට වැඩම කරා. දානෙට වැඩම කරලා චුල්ලපන්තක හඳුරු විතරක් තියලා ගියා මේ දේ කරන්න. කාර්යයක් පැවරෝ රජු කරණන් කියලා පිරිමදින්න මේක පිරිමදිනකොට ඒක පොඩි වෙලා යන ආකාරය මේ ඔක්කොම නුවණින් විමසීමස පිරිමැද්දා. දානෙට ගිහිලා බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂු සංඝයාට ජීවක දානේ පූජා කරන්න හදද්දී බුදුරජාණන් වහන්සේ අත වැහුවා. "ඇයි ස්වාමීනි" කියලා. තව එක හඳුන්වමක් ඉන්නවා කියලා ගිහින් එක්කන් එන්න කියලා. ජීවක කෙනෙක් වැරියා ගිහිල්ලා බලනකොට එක්කෙනෙක් නෙමෙයි 100ක් විතර ඉන්න. හැබැයි එකම විදිහ. එක්කෙනෙක් අතු ගන්නවා, එක්කෙනෙක් සක්මන් කරනවා, එක්කෙනෙක් ඉඳගෙන ඉන්නවා, රෙදි වනනවා, එක එක ඒරියා වලින් ඉන්නවා, පුදුම හිතුන බලනවා. ඉක්මනට ඇවිල්ලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හිතා ගන්න බෑ කියලා. මුළු අඹවණේම එක එක ඉරියව් වලින් එකම රූපේ පේනවා කියලා. බුදුරජාණන් වහන්සේ අදාලා එහෙනම් ගිහිල්ලා අහන්න කවුද චුල්ලපන්තක කියලා අහන්න කියලා. ඒ අතරින් කෙනෙක් කියයි මේ මමයි කියලා. ඒ කෙනාගේ සිවුරෙන් අල්ලන්නේ. ඊට පස්සේ ඊතුරු සියල්ල නැති වෙයි ඊට පස්සේ ආව එක්කන් එන්න කියලා. ගියා ගිහින් ඇහුව කවුද චුල්ලපන්තක කියලා. එතන හිටපු කෙනෙක් එක එක ඉරියව් වලින් සිය දහස් ගණනක් බැලූ බැලූ තැන පේනවා. මමයි කියව. කියපු සැනින් යාගේ සිවුරින් අල්ලපු ගමන් අනිත් සියල්ල නැති වෙලා එක් කරගෙන බුදුරජාණන් වහන්සේ දා ඒ වෙලාවෙම මේ තමයි මගේ බුද්ධ ශාසනයේ මනෝමය ශරීර මවන භික්ෂූන් වහන්සේලා අතර අග්‍රම කෙනා කියලා අග්‍රස්ථාන পদවියකටපත් කළා. අරහත් වෙටපත් වෙලා ඒ ටික වෙලාවට. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේට පුළුවන්කම තිබුණා කෙනෙක් දැකු දැක්ක සැනින් මේ කෙනාගේ ධර්මය අවබෝධ කිරීමේ කුසලතාවය තේරුම් ගන්න. ඒකට කියනවා ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානය. එතකොට අවබෝධයට ගැළපෙන චරිතවත් ජීවිතයක් ගත කරපු නිසා උන්වහන්සේට විඥාචරණ සම්පන්නයි. සුගත කියන්නේ ලෝකේ නොයෙක් මාර්ග තියෙන එක පාරක ගියොත් නිරේට යන්න පුළුවන්. ප්‍රාණඝාත ආදී දස අකුසල් කරගෙන මේ පාර ගියොත් කෙලින්ම නිරේට යනවා. තව පාරවල් තියෙනවා තිරිසන් ලෝක යන විදිහට ජීවත් වෙන්න පුළුවන්. ප්‍රේත ලෝක යන විදිහට ජීවත් වෙන්න පුළුවන්. මේ සියලු මාර්ග අතරින් සුන්දරම මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බුදුරජාණන් වහන්සේ තමයි හොයාගත්තේ. හොයාගෙන උන්වහන්සේ මාර්ගයේ ගමන් කරලා නිවනටපත් වුණා. ඒ නිසා උන්වහන්සේට කියන සුගත ලෝකවිදු බුදුරජාණන් වහන්සේට මේ ලෝකයේ ගැන විශ්වය ගැන ලෝක ධාතු ගැන ඒ ඒ ලෝකවල සත්‍යයන් උපදින ආකාර ගැන රහස් නැහැ. ඒ සියල්ල අවබෝධ කළ සියලු ලෝකයන්ගෙන් නිදහස් වුණා. ලෝකවිදු. ඊළඟට අනුත්තර පුරිස ධම්ම සාරති. ප්‍රාතිහාර තුනක් තුලින් පුද්ගලයන්ව නිවන පිණිස දමනය කරන මොනවද ඒ ප්‍රාතිහාර? ආදේශනා ප්‍රාතිහාරය අනුශාසනා ප්‍රාතිහාරේ ඊර්දි ප්‍රාතිහාරේ බුදුරජාණන් වහන්සේ කැමතිම ක්‍රමී තමයි අනුශාසනා ධර්මයේ කියා දීලා দমনය කරන. එහෙමත් අමාරු නම් හිත කියවනවා. හිත කියලා එයාව দমনය කරලා ධර්මයේ කියනවා. ආදේශනා ප්‍රාතිහාර. එහෙමත් අමාරු දරුණු අය ඉන. ඒ ඇයි ඊර්දි ප්‍රාතිහාර පාලා দমনය කරගන්න. මේ වගේ ත්‍රිවිධ ප්‍රාතිහාරයන් තුලින් සත්‍යයන් দমনය කළ නිවන පිණිස හික්මෝන් නිසා අනුත්තරෝ පුරිස ධම්ම සාරති. සත්තා දේව මනුස්සාන දෙවියන්ට මිනිසුන්ටත් නිවන් මඟ පෙන්වන ගුරුවරය. ඊළඟට බුද්ධ බුද්ධ කියන්නේ තමන් අවබෝධ කරගත් ධර්මය අන් අයට කියලා දෙනවා. භගවා කියන්නේ මේ සියලු ගුණ දරන් තරම් භාග්‍යවන්ත ලෝකීන පින්වන්තම කෙනෙක්. එතකොට මේ බුදු ගුණ එකින් එක විස්තර වශයෙන් විමසමින් ඒවැ ගුණවල තේරුම දැනගෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවබෝධයෙන්ම පැහැදීමක් ඇති කරගන්න. ඒ පැහැදීම දවසින් දවස බුද්ධානුස්සතිය ආදී භාවනාවන් වඩමින් බුදු ගුණ සිහි කරමින් දියුණු කරනවා. අන්න සද්ධා සම්පදා. පරලෝ යහපත පිණිස හේතු වෙන පළවෙනි ගුණධර්ම. දෙවෙනි එක තමයි සීල සම්පදා. ගිහි ශ්‍රාවකයෙකුට බුදුරජාණන් වහන්සේ මේකේ පෙන්නනවා ප්‍රාණඝාතයෙන් වළකිනවා සුරකමින් වළකිනවා වැරදි කාම සේවනයෙන් වළකිනවා බොරුවෙන් වළකිලා මත්පැන් මත්ද්‍රව්‍ය වලින් වළකිලා තමන් කය වචනේ සංවර කරගෙන සිල්වත් ජීවිතයක් ගත කරන සීලය කියන්නේ සිත කය වචනේ කියන තුන් දොරේම සංවරය නෙමෙයි හිත සංවර කරන්න බෑ සීලේ. සීලේ කියන්නේ කය වචනේ දෙක විතරයි සීලයෙන් අපි සංවර කරගන්නේ. හිත සංවර කරන්නේ භාවනාවෙන්. එතකොට ඔන්න ගිහි ශ්‍රාවකයෙකුට සීල සම්පදාව ඇති කරගන්න කියන සිල්වත් වෙන්න කියනවා. ඊළඟට අතහැරීම ත්‍යාගය දියුණු කරන්න කියන මේක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. තමන් ධාර්මික උපයාස අපයාගත් දේවල් මසුරු මල දුරු කරලා ත්‍යාග සම්පත්තිය ඇති කරගෙන බොහොම සද්ධා ගෞරවයෙන් දන් පෑන් දෙන්න කියන අතහරින්න කියන. ඒ තුලින් පරලොව යහපත පිණිස හේතු වෙන පින් කරගන්න කියන. එතකොට ඔන්න පරලොවට සද්ධාව, සීල සම්පන්තිය, ත්‍යාග සම්පත්තිය ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා වියග්ගපජ්ජ ඒ විතරක් නෙමෙයි ප්‍රඥා සම්පදාව ඇති කරගන්න. එතකොට මේ දේශනාව මෙලවට පරලවට දෙකටම උපකාර වෙන ප්‍රඥාව කියන එක බුදුරජාණන් වහන්සේ පොඩියට විස්තර කරන්නේ මේක උන්වහන්සේ පෙන්වන කතමාච වියග්ග පච්ච ප්‍රඥා සම්පදා ප්‍රඥා සම්පදාව කියන්නේ මොකද්ද? කුලපුතෝ පඤ්ඤවා හෝති උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛේ ගාමිනියා චතුරාරි සත්‍ය කෙරෙහි ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න කියනවා ආර්ය වූ අවබෝධයෙන් කලකිරීම ඇති වෙන උදයත්ත ගාමිනියයි පඤ්ඤාමේ පංච උපාදානස්කන්ධේ හට ගැනීම නැතිවීම හොඳට නුවණින් විමසලා ඒ හට ගැනීම නැතිවීම දකින නුවණට ඒ අනිත්‍ය වටහා ගන්නා නුවණට කියන උදයත්ත ගාමිනී පඤ්ඤා. එතකොට එවැනි ප්‍රඥාවකින් යුක්ත වෙන්න කියන පරලෝ යහපත පිණිස. එතකොට මේ දේශනාව පුංචියට මේ හරි හම්බ කරන පැත්තෙන් පටන් ගත්තට පොඩියට අවසන් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ එතකොට ගිහි ජීවිතේටයි පරලොවටයි දෙකටම දේශනා කරන ওই කරුණ ටික තමයි මේ දේශනාවේ තියෙන්නේ. දැන් බලන්න සාරාංශයක් මතකද? මොකද මේ දේශනාවේ නම වියග්ගපජ්ජ සූත්‍රය. බුදුරජාණන් වහන්සේ කොහෙද වැඩ හිටියේ? කෝලී ජනපදයේ කක්කරපත්ත කියන නියංගමේ. කවුද බුදුරජාණන් වහන්සේගෙන් ආවේ බණහන්න දීඝජානු කියන කෝලිය පුත්‍රය. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි මම ගේ ජීවිතයක් ගත කරන කෙනෙක් මට අඟු දරුවෝ ඉන්නවා. කසීසලු පොරවනවා රන් රිදී මුතුමැණික් පරිහරණය කරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මිලවයි පරලොවයි දෙකටම යහපත පිණිස උපකාර වෙන ධර්මයක් දේශනා කරන්නයි. බුදුරජාණන් වහන්සේ මෙලවට කරුණු හතරක් පෙන්වනවා මොනවද ඒ උට්ටාන සම්පදා උත්සාහයෙන් හම්බ කරන්න ආරක්ක සම්පදා හම්බ කරන දේ ආරක්ෂා කරගන්න කියලා. ඊළඟට කල්යාණ මිත්‍රතා කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න. ඊළඟට සමජීවී කතා ආදායමට ගැලපෙන වියදම් රටාවකට පුරුදු වෙන්න කියලා. මතකද උට්ටාන සම්පදා. Taman යම් රැකියාවක් කරනවා නම් කෘෂි කර්මයක් හෝ ගව පාලනයක් හෝ මේ වෙන මොනවා හෝ රාජ්‍ය සේවයක් හෝ ශිල්ප උගන්වනවා නම් හෝ වෙනත් වෙන රැකියාවක් හෝ කරන රැකියාව තුළ තත්ත්ව දක්වෝ උති දක්ෂයෙක් වෙන්න කියන අනලසෝ කම්මැලියෙක් වෙන්න එපා කියනවා. තට්ටෝපාය වීමංසාය සමන්නාගත උපායශීලී නුවණකින් යුක්ත වෙන්න කියනවා. අලංකාතුන් අලං සංවිධාතුන් මන කලමනාකරණයක් ඇති කරගන්න කියනවා. අන්නයි බුදුරජාණන් වහන්සේ මෙලව හම්බ කරගන්න ක්‍රමයෙන් පෙන්වලා දෙන හැටි. හොඳ සංවිධානශීලී උපායශීලී නුවණකින් කළමනාකරණයකින් දුක් විඳලා වෙහෙසිලා හම්බ කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා කොහොමද මේ හම්බ කරගන්නදී රැකගන්නේ ආරක්ක සම්පදා. කාගෙන්ද රැකගන්න ඕනේ? හරියට බදු ගෙවුවේ නැත්නම් ඒවා නිසි අයුරින් රාජකීය කටයුතු ඒවා කරේ නැත්නම් රාජසන්තක වෙන්න පුළුවන්. උන් රජවරුන්ට අයිති වීමෙන් රැක ගන්න ඕනේ. හොරුන්ගෙන් රැක ගන්න ඕනේ. ඊළඟට ගින්නෙන් ආදී ස්වභාවික විපත් වලින් රැක ගන්න ඕනේ තමන්ගේ තරහකාරයන්ට කුමන්ත්‍රණ කාරයන්ට හතුරුන්ගේ අතට ඒවාපත් වෙන්න ඉඩ නොදී ඒවා හරියට ආරක්ෂා කරගන්නට ඕනේ ඊළඟට කල්යාණ මිත්‍රන් ඇසුරු කරගන්න ඕනේ කවුද කල්යාණ මිත්‍රයෝ සද්ධාවෙන් යුක්ත සීලයෙන් යුක්ත ත්‍යාගයෙන් යුක්ත ප්‍රඥාවෙන් යුක්ත කල්යාණ මිත්‍රයන් ඇසුරට ගන්නට ඕනේ ඒ විතරක් හරියන්නේ නැහැ සමජීවී කතා ආදායමට ගැලපෙන වියදම් රටාවකට පුරුදු වෙන්න කියනවා. ඔන්න මෙලවට කරුණු හතරයි. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ වදාළ අපාය මුඛ හතරක් තියෙන. ওই විදිහට කොච්චර හම්බ කරගෙන හිටියත් කෙනෙක් ඉස්ත්‍රී ලෝකම සුරා ලෝකම සූදුව පාප මිත්‍ර ඇසුර තියෙනවා නම් හරියට අර ජලාශයකට එකතු කරපු වතුර වාම් හතර අරපු ගමන් හිඳිලා යනවා වගේ වේගෙන් හම්බ කරපු ධනෙ විනාශ වෙලා අන්ත දුගීකමට හිගනකමට වැටෙන්න පුළුවන්. ඒ නිසා ඒ වට යොමු නොවි ආරක්ෂා කරගන්න තියෙන ඔන්න මෙලවට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම කොටස් ටික. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ පරලොවට කොහොමද? පරලොව යහපත පිණිස පරලොව සැප පිණිස කරුණු හතරක් වෙනවා. එකක් තමයි සද්ධා සම්පදා සද්ධාව කියන්නේ සද්දෝති සද්ධාවති තථාගතස්ස බෝධි පුත්‍රජාන වහන්සේගේ අවබෝධය ගැනයි සද්ධාව තියෙන්න ඕන. උන්වහන්සේ ගුණ වශයෙන් සිහි කරන ඕන බුද්ධානුස්සතිය ආදී භාවනා වඩමින් සද්ධාව දියුණු කරන්න. ඊළඟට සීල සම්පදා පංච සීලය ආරක්ෂා කරන දෙවිහිමි. ඊළඟට ත්‍යාග සම්පදා තමන් දුක් මහන්සිලා හම්බ කරගත්ත දේ දන් පෑන් දෙන්න. මසුරු මල දුරු කළ ත්‍යාග සම්පත්තිය දියුණු කරගන්න. අන්න ඒ දන් දෙන්න දෙන්න පින රැස් වෙනවා. එතකොට එයාට ලැබෙනවා ඒ පිනේ විපාක හැටියට. ඊළඟට ප්‍රඥා සම්පදා ප්‍රඥාව දියුණු කරන්න. ප්‍රඥාව කියන්නේ එතන තියෙන්නේ භාවනාමය වශයෙන් පංච උපාදානස්කන්ධය විදර්ශනාවට විදර්ශනාවටලා උද්‍යත්ත ගාමිනී පඤ්ඤාය අරියා නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛේ ගාමිනී කියලා විස්තර කරා. ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධේ හට ගැනීම නැති හොඳට නුවණින් විමසලා ඒ ආර්ය වූ අවබෝධයෙන්ම පංච උපාදානස්කන්ධය ගැන කලකිරීම ඇති වෙන විදර්ශනා ප්‍රඥාවක් දියුණු කරගන්න කියන. එතකොට ඔය දැන් ඔය දේශනාවම ගත්තත් තමන්ගේ ජීවිතේට එයාට මෙලොවයි පරලොවයි දෙකම දියුණු කරගන්න බෑ. පුළුවන්. ඒ නිසා හැම දේශනාවක් තුළින්ම බුදුරජාණන් වහන්සේගේ එයා ගිහින් අන්තිමට අවසන් කරන්නේ නිවන් අවබෝධයෙන්මයි ප්‍රඥාව පැත්තෙන්මයි. ඒ නිසා එදා අපි කතා කරපු දේශනාව කෙලින්ම නිවනට ඉලක්ක කරලා අරහත්ත්වයටම විදර්ශනා පැත්තටම කතා කරා. අද අපි කතා කරපු ව්‍යග්ගපජ දේශනාවෙන් මෙලව දියුණුවත් පරලොව දියුණුවත් උපකාර වෙන විදිහට කරුණු රැසක් කතා කරලා අවසානයේ බුදුරජාණන් වහන්සේ විදර්ශනා පැත්තටම ගෙනිහින් ප්‍රඥාව දියුණු කර ගැනීමම අවසන් කළා. ඉතින් ඒ නිසා මේ දේශනාව තුළිනුත් අපි හැම දිනාටම මෙලවත් පරලොවත් දියුණු කරගෙන උතුම් වූ නිවන් අවබෝධය කරාම ධර්මයේ දියුණු කරගන්න මාර්ගයේ සැලසීවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. එහෙමනම් අපි අද ධර්ම ශ්‍රවණීන් බුද්ධ පූජා ආදී පවත්වලා ඊළඟ පසු බුද්ධ පූජා පවත්වලා විශාල පිනක් රැස් කරගත්ත ධර්මයේ ශ්‍රවණී කරා මේ රැස් කරගත් සියලු පින් සියලු දෙවියන්ට අනුමෝදන් වෙත්වා කියලා සියලු දෙවියන්ට පින් අනුමෝදන් කරනවා ආකාසත්තා චුම්මත්තා දේවානාගාමයි පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං ආකාසත්තා චුම්මත්තා දේවානාගාමයි පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාසත්තා චුම්මත්තා දේවානාගාමයි පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං සදා. ඒ වගේම ඔබ නමින් මිය පරලෝකී යම්තා ඥාති පිරිසක් වෙත්නම් ඒ සියලුම ඥාති මේ රැස් කරගත් පින් අනුමෝදන් වෙලා වහවහා සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියන්න. ඒ වගේම අප සෑම සීල දෙනාටමත් උපදී දේවරක්කිත ස්වාමීන් වහන්සේ ඇතුළු මේ පින්වත් හැම දෙනාටමත් උතුම් වූ ධර්මාවබෝධය පිණිසම මේ පින උපකාර වේවා කියන අදිෂ්ඨානය ඇති කරගම් හැම දිනාටම තිරුවන් සරණයි